දෙවිවරුන්ට ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ ಗುಣපද අට ඒ කරුණු එසේම ඩොක්ටර් දේවේන්ද්‍රයා සමන් කුමාර භක්මයාට ප්‍රකාශ කළා. <clears throat> ඉමේකෝ භන්තේ සක්කෝ ගේවා නින්දෝ භක්මනෝ සමන් කුමාරස්ස භගවතු යම් අත්ථ යථා භික්ඛේ වන්නේ පෛරුදාහා ස්වාමීනි මෙසේ නැත්නම් සප්‍රදේවී ඉන්ද්‍රයා ඒ සමන් කුමාර භක්මයාට භාග්‍යවතුන් වහන්සේගේ ඒ අතිපටි ගුණ අට කියා දුන්නා. හේනසුදං භන්තේ භක්මා සමන් කුමාරෝ අත්තමනෝ හෝති අමුදිතෝ පීති සෝමනස්ස ධාතෝ භගවතු අටයථා භික්ඛේ වන්නේ සිස්වා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඇතිසැටි ගුණ අත අසන්නට ලැබීමෙන් ඒ සමන් කුමාර භක්මයා ප්‍රීතියටපත් අත්තමනෝ හෝති සමුදිතෝ පීති සෝමනස්ස ජාතෝ කිවේ එකයි අතබන්තේ භක්මා සමන් කුමාරෝ ඕලාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා කුමාර වන්නේ හුත්වා පංචසිකෝ දේවාමං තාවතිංසානං පාතු රපෝසි එකල්හි ස්වාමීනි සමන් කුමාර ඒ ධක්මයා ඖදාරික වූ ආත්ම භාවයක් මවාගෙන කුමාරයෙකු වගේ කියන්නේ තරුණයෙක් මෙන් පංචසිකෝ දේවාම සාවතිංසානං පාතුරකෝ ඒ හරියට පංචසික දිව්‍ය පුත්‍රයා මෙන් ආත්ම භාවය මවාගෙන පහළ වුණා එනී සිටියා සෝ වේහාසං අබ්බුද්ගන්त्वा ආකාශේ අන්තලිච්ඡේ පල්ලංකේන නිසීදි. එතන අහසට පැන නැගී අහසෙහි පළක් බැඳගෙන හිඳගත්තා. ඒකට පංචසික දිව්‍ය පුත්‍රයාගේ දේශය මවාගෙන අහසට පැන නැග අහසෙහි පළක් බැඳගෙන හිඳගත්තා. සේයථාපි භන්තේ බලවා පුරිසෝ සුපච්චත් සුපච්චත් තේ වා පල්ලංකේ සමේවා භූමිභාගේ පල්ලංකේන නිසීදෙය්‍ය ස්වාමීන් යම්සේ නම් පුරුෂේ හොඳට පණවන ලද අසුනක එහෙම නැත්නම් සම භූමිභාගයක ඒ තලක් බැඳගෙන ඉඳගන්නේද ඒ වගේම සනන් කුමාර භක්මයා අහසට පැනනඟ අහසෙහි ඒ තලක් බැඳගෙන ඉඳගත්තා ඉඳගෙන පෞතිසා දෙවිවරුන්ට ආමන්ත්‍රණය කළා නිසේදිත්වා දේවේ තාවතින්සේ ආමන්ත්‍රණය දැන් ඊළඟට ඒ සමන් කුමාර භක්මයා මේ දෙවිවරුන්ට කතා කොට කියන්නට යන්නේ ගෝවින්ද භාත්මන යා පිළිබඳ වූ කතාව. සංකින් මඤ්ඤම් තී භොන්තෝ දේවා තාව තිංසා යාව දීඝ රත්තං මහා පඤ්ඤෝව සෝ භගවා අහෝසි ඒ පින්වත් සෞතිසා වැසි දෙවිවරුනි නිෂ්මතුන් කුමක් සිතන්නේද කොයිතරම් දීර්ඝ කාලයක් මහා නුවණැතිව ඒ භාග්‍යවතුන් වහන්සේ සිටි සෙද්ද කියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වර්තමාන ජීවිතයේදී නම් ඒ මහා ප්‍රඥයි කියන එක අනුතුවෙන් කිව යුතු කරුණක් නෙවෙයි. මහන්සේ සර්වඥයි ඒ නිසා මහා ප්‍රඥයි. ඒ කොයි තරම් දීර්ඝ කාලයක් මහන්සේ ප්‍රඥාවන්තවම සිටියද? ඒ කියන්නේ බෝධිසත්ව කාලෙහිදී නුඹලා ධම්මෙහිද නැත්නම් නුඹලා කලකන්නේහිද? භූත පුබ්බං පුහු රාජා විසම්පති නාම අපූසි ඉතින් පැරණි ප්‍රවෘත්තියයි ඒ සනන් කුමාර භක්මයා දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා ඒ එක් කාලයක දිසම්පති නම් වූ රජ කෙනෙක් සිටියා. භූත කුබ්බන් කියන්නේ ඒකයි කියන්නේ මේ පිටිවිරු කියන එක කලින් ඇතිවුණු දෙයක් පිළිබඳව එහෙම දක්වන්නේ. මෙන්න අර බජග්ග සූත්‍රයේ කියනවනේ එහෙම. ඈ භූත පුබ්බං කියලා ඒ කියන්නේ මීට කලින් සිදු වූ දෙයක්. ඒ මේ දිසම්පති නම් රජෙක් විය දිසම්පතිස්ස රඤ්ඤෝ ගෝවින්දෝ නාම බ්‍රහ්මනෝ පුරෝහිතෝ අහුස්. ඒ දිසම්පති රජතුමාට ගෝවින්ද නම් වූ ධාතුනේ පුරෝහිතයා වුණා. පුරෝහිතවා වූ පුරෝහිතෝ කියන්නේ ඒ අවවාද අනුශාසනා කරන ප්‍රධාන ඇමතිවරයා. දිසම්පතිස්ස රජු රේන් නාම කුමාරෝ පුත්තු අහෝසි. ඒ දිසම්පති රජතුමාට රේන් කියන නමින් යුක්ත කුමාරයෙක් සිටියා පුතෙක්. ඉති රේන්ච රාජපුත්‍රෝ ජෝතිපාලෝච මානවෝ අඤ්ඤේච චත්ත කත්තිය ඉච්ඡේතේ අත්ථ සහායා අහේසු ඒ නෑ ඊළඟට එනවා ගෝවින්දස්ස බ්‍රහ්මනස්ස ජෝතිපාලෝ නාම මානවෝ පුත්‍රවෝස් ගෝවින්ද බ්‍රහ්මණයාට ජෝතිපාල නම් වූ පුතෙක් සිටියා ඉති රේවිච රාජපුත්තු ජෝතිපාලෝච මානව දැන් එහිට එතන සිටිනවා රේණු නම් වූ ඒ දිසම්පති රජතුමාගේ පුතාත් ගෝවින්ද බ්‍රහ්මණයාගේ ජෝතිපාල නම් වූ පුතා ඒ තරුණ දෙන්න අඤ්ඤේච ච කප්පියා තව හිටියා ඒ අයට යාළුවෝ 6 දෙනෙක් ක්ෂත්‍රිය ඒ ක්ෂත්‍රිය යාළුවන් 6 දෙනෙක් ඒ සියලු දෙනාම එකතුව ඉච්ඡේතේ අට සහායා අහිසු ඒ අට දෙනා මිත්‍රයෝ එකට වාසය කරන එකට ක්‍රියා කරන මිත්‍රයන්ව වාසය කළා අතකෝ භෝ අහෝ රත්තානම් අච්චයේන ගෝවින්දෝ බ්‍රහ්මනෝ කාලමකා එකල්හි පින්වතුනි බොහෝ කල පසු වුණාට පස්සේ ඒ ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කළා. ගෝවින්දෝ බ්‍රාහ්මනස්ස කාලං කත්තේ රාජා විසම්පති පරිදීවි. මේ ගෝවින්ද බ්‍රාහ්මණයා පුරোহিত බ්‍රාහ්මණයා ඒ පුරোহিত බ්‍රාහ්මණයා කලුරිය කළ විට ඒ විසම්පති <clears throat> රජතුමා වැළපුණා පරිදීවි යස්මින් වත භෝ මයං සමේ ගෝවින්දේ ධාත්මනේ සබ්බතිච්ඡාන සම්මා වොස්සජ්ජිත්වා පංචෛහි කාම ගුණේහි සමප්පිතා සමන්්‍යී භූතා පරිචාර්ය යම් කලෙකි ගෝවින්ද ධාත්මනත්තම සියලු කෘත්‍යයන් මනාකොට විසඳා. ඒ කියන්නේ දැන් ගෝවින්ද බ්‍රාහ්මණයා තමන්ගේ පුරෝහිත සම්තුරෙහි සිට රජතුමාත් රජතුමාගේ නමින් රජතුමා වෙනුවෙන් කළ යුතු යම්තා කෘත්‍යෝ වෙත්නම් ඒවා මනාකොට ඉටු කළ කෙනෙක්. ඒ නිසා රජතුමාට රාජ්‍යානුශාසනය පිළිබඳව ඒ තරම්ම වෙහෙසක් දරන්නට සිදු වුණේ නැහැ. රජතුමාට පහසුවක් වුණා තමන්ගේ රජකම් කරන අතර පංචකාම ගුණයන්හි යෙදී වාසය කරන්නට. ඒකයි යක්මින් වත බොහෝ මයන් සමයේ ගෝවින්දේ භාත්මනේ සබ්බකිච්ඡාන් සම්මා වසජ්ජත්වා පංචෛ කාම ගුණේහි සමප්පිතා තමන්ගේ භූතා පරිචාරයේම තක්මින්නෝ සමයේ ගෝවින්දෝ ධාක්මනෝ කාලංකතු එසේ තමන් ඒ වස්කම්සුව විඳින්න රාජ්‍යානුශාසනෙහි යෙදෙන කාලෙයිමයි මේ ගෝවින්ද බ්‍රහ්මණතම කලුරිය කළේ. ඉතින් ඒක තමන්ට සිදු වුණු මහ සාධුවක්. එවං උත්තේ බෝ රේරු රාජපුත්තු රාජානන් දිසම්පති මේ සදබෝ. එහෙම රජතුමා කනස්සල්ලට පත්ව වැළපෙන විට ඒ රජතුමාගේ පුත්‍ර රේණු නම් වූ කුමාරයා බුද්ධිසම්පත රජතුමාට මෙසේ කීවා මාකෝපං රා දේව ගෝවින්දේ ධාත්මනේ කාලං කච්චේ අති බාල්හං පරිදේවේති දේවයන් වහන්සේ ඔබ වහන්සේ ඒ ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කිරීම නිසා මේ තරම් තදින් අතිබාලහන් කියලා කියන බොහෝම දැඩිසේ කියන වැළපීම සුදුසු නොවේ. එම වළපීම වැළපීම වැළපෙන්නට එපා. අත්ති දේව ගෝවින්දස්ස ධාත්මනස්ස ජෝතිපාලෝ නාම මානවෝ පුත්‍රෝ පණ්ඩිතතරෝ චේව පිතරා ඒ දේවයන් වහන්සේ ගෝවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් වූ මානවකෙක් පුත්‍රයෙක් සිටිනවා පුත්‍රයෙක් සිටිනවා පඬිතතර ඒ කියන්නේ ගෝවින්ද බ්‍රාහ්මණයාට වඩා පඬිත කෙනෙක් පඬිතතරෝ දේව පිටර පියාට වඩා පඬිත වූ කෙනෙක් පඬිත කියන්නේ ඥානවන්ත කෙනෙක් කලත්ත දසධරා අලමත්ත දසකරෝ චේව හිතයි. එයා එයා යාට වඩා දසගුණයකින් පඬිතයි කියන්නේ. යාට වඩා දසගුණයකින් පඬිත. යේතිස්ස පිතා අත්තේ අනුශාසී තේති ජෝතිපාල සේව ජෝතිපාල පාලස්සේව මානවත්ත අනුශාසන යම් අර්ථයන්ගෙන් ජෝතිප්මේ ඒ ගෝවින්ද ධාත්මනයා අනුශාසනා කෙලේනා ඒ කරුණු සම්බන්ධව ජෝතිපාල කෙනීම අනුශාසනා කරනවා ඇත එවං කුමාරායි එවං දේවා එසේද කුමාරය කියලා රජතුමා දිසම්පති රජතුමා ඒ රේණු රාජපුත්‍රයාගේ නැසුවා. ඒ කියන්නේ රේණු රාජපුත්‍රයා කිව්වේ ඒ ජෝතිපාල මානවකයන්ගේ තිබෙන ඥානවන්තකම. ඔහුගේ ඥානවන්තකම නිසා තමන්ගේ පියා වූ ගෝවින්ද ඒ භක්මණයා තම පුරෝහිත තනතුරෙහි සිට රජතුමාට යම් පරිද්දකින් අනුශාසනා කළේ නම් ඊටත් වඩා හොඳින් ඒ පුත්‍රයා වූ ජෝතිපාල මානවකයා අනුශාසනා කරනවා ඇත. එයා රජතුමාට ඒ රේණු රාජපුත්‍රයා ප්‍රකාශ කළා. එවිට රජතුමා එහෙමද කුමාරය කියලා ඇසුවේ. ඒවම් කුමාරා. කුමාරයාත් ඒවම් දේවා. එසේමයි දේවයිනි කියන්නේ. ඉතිගේ රජතුමා තවදුරටත් මේ රේණු රාජකුමාරයා කියන ඒ ප්‍රකාශය ස්ථිර කරගන්නටයි ඇසුවේ. එහෙමද කියලා. එහෙමයි. දේවයිනි. අතකෝ භෝ රාජා විසම්පති අඤ්‍යතරං පුරිසං ආමන්තේ දින කල්හි විසම්පති රජතුමා එක්තරා පුරුෂයෙකුට කතා කළා කතා කරලා හේහි ත්වං අම්භෝ පුරිස යේන ජෝතිපාලෝ මානවෝ තේනුපසං ක්‍රම සසංකම්ස්වා ජෝතිපාලං මානවං එවං ගදේ එම්බා පුරුෂය ඔබ ජෝතිපාල මානවකයන් යම් තැනෙහි සිටිනවද එතැනට ගොස් ජෝතිපාල මානවකයාට කතා කොට මෙසේ කියන්න භවමත්තු භවන්තු ජෝතිපාලං තමයි භවමත්තු කියන්නේ ඔබට යහපතක්ම වේවා භවන්තං ජෝතිපාල ඒ භවන් ජෝතිපාලට යහපතක්ම වේවා රාජා දිසම්පති භවන්තං ජෝතිපාලං මානවං ආමන්තේති එතින්වත් ජෝතිපාලයන්ට දිසම්පති රජතුමා ආමන්ත්‍රණය කරනවා රාජා දිසම්පති භෝතු ජෝතිපාලස්ස මානවස්ස දස්සන කාමෝ ඒ දිසම්පති රජතුමා පින්වත් ජෝතිපාල මානවත්‍යා දක්නට කැමැති. ඒවන් දේවාසි. හොඳමයි දේවයිනි කියා නිගිවේ රජතුමාගේ රජතුමා අර පුරුෂයාට කියන ලද දෙයි මේ දැක්වේ. මෙසේ කියන්නේ කියලා ජෝතිපාල මානවකයන් වෙතට ගිහින්. මේ පුරුෂයා රජතුමාගේ කීම හොඳමයි කියලා පිළිගත ඒවම් වේවාසි කෝ භෝසෝ පුරිසෝ විසම්පතිස්ස ප්‍රඥෝ සතිසුත්වා විසම්පති රජතුමාට එසේ පිළිවදන් දීලා ඒකීම පිළිගෙන යේන ජෝතිපාලෝ මානවෝ තේනුප සංක්‍රමී ජෝතිපාල මානවකයන් යම් තැනකද එතැනට ගියා උපසංකමිත්වා ජෝතිපාලං මානවං ඒතදවෝච්චති ඒ ජෝතිපාල මානවකයා වෙතට ගොස් ජෝතිපාල මානවකයන්ට මෙසේ කීවා රජතුමා කී පරිදි භවමත්තු භවන්තං ජෝතිපාලං රාජා දිසම්පති ඒ රාජා දිසම්පති ජෝතිපාලං මානවං ආමන්ත්‍රයේති ජෝතිපාල මානවකයන් යහපතක්ම වේවා දිසම්පති රජතුමා පින්වත් ජෝතිපාල මානවකයන්ට ආමන්ත්‍රණය කරනවා රාජා ඒ දිසම්පති රජතුමා ඒ පින්වත් ජෝතිපාල මානවකයන් දක්නට කැමැති කියලා. ඒ වන්දු හොඳයි පින්වතේ කියා ජෝතිපාල මානවකයන් ඒ පුරුෂයාගේ කීම පිළිගෙන දිසම්පති රජතුමා යම් තැනකද එතනට එළඹ දිසම්පති රජතුමා සමග සතුටු සාමිචි කතා කළා. ඒ සතුටු සාමිචි සිහි කටයුතු කතා කරලා එකත් පසෙක ඉඳගත්තා. එකත් පසෙක ඉඳගෙන ඒ ජෝතිපාල ඉඳගත් ජෝතිපාල මානවකයන්ට දිසම්පති රජතුමා මෙසේ කියලා. අනුශාසතුනෝ භවං ජෝතිපාලෝ මානෝ භවං ජෝතිපාලෝ අනුශාසනියා පච්චබ්භ්‍යාපාස ජෝතිපාල පින්වත් ජෝතිපාල අපට අනුශාසනා කරත්වා. ඒ කියන්නේ රජතුමාට අනුශාසනා කරන්නටයි කියලා ජෝතිපාල මානවකයන්ගේ ඉල්ලා සිටියා. අනුශාසතුනෝ භවං ජෝතිපාලෝ මානෝ භවං ජෝතිපාලෝ අනුශාසනියා පච්චබ්භ්‍යාහාති ඒ ජෝතිපාල පින්වත් ජෝතිපාලයන් ඒ අනුශාසනා කිරීමෙන් ඒ පිටිරීම පැහැර හරින්නට එපා. ඒ කියන්නේ ඒකට ඒක ප්‍රතික්ෂේප කරන්නට එපා. සෙට්ටිකේතං ථානි තපෙස්සාමි ගෝවින්දියේ අභිසිංචිස්සාමි සෙට්ටිකේ තං ථානි තපෙස්සාමි කියන්නේ සෙට්ටිකේතං සෙට්ටිකේ කියන්නේ පියා පියා හිතියේ යම් තැනෙකිද ඒ තන්නි ඔබව පිහිටුවමි ඒකයි කිව්වේ සෙට්ටිකේ තං ථානි තපෙස්සාමි සෙට්ටිකේ ථානේ තං තපෙස්සාමි තියා හිටියේ යම් තැනක තනතුරක. ඒක තමයි ගෝවින්ද තනතුර කියන්නේ. ගෝවින්ද. ඒක කානාන්තරයක්. ඒ තම්හි ඔබවද පිහිටුවමි. චිත්තිකේ සංඛාවේ තපස්සාන. ගෝවින්දී අභි සිංචිස්සාන. ඒ ගෝවින්දී ය කියන ඒ තානාන්තරෙහි අභිෂේක කරවන්නේ. ඒ කියන්නේ ඒ තනතුර රාජ අනින්න ඒ මේ ජෝතිපාල මානවකයන්ට පවරනවයි කියලා රජතුමා ප්‍රතිඥාවක් දුන්නා. එවං භූතිකෝ භූ සෝ ජෝතිපාලෝ මානවෝ විසම්පති රඤ්ඤෝ පච්චස්සෝ. ඉතබයි තිනවත් රජතුමනි කියා ජෝතිපාල මානවකයන් විසම්පති රජතුමාට ඒගේ කතාව පිළිගත්තා. පිළිතුරු දුන්නා. අතකෝභෝ රාජාදි සම්පති ජෝතිපාලං මානවං ගෝවින්දී ආදිසින්චි එකල්හි ඒ දිසම්පති රජතුමා ජෝතිපාල මානවකයන් ඒ ගෝවින්දිය කියන ඒ තනතුරේ ථානාන්තරෙහි අභිෂේක කර තම් පෙත්තිකේ ථානේ තපේසි ඔහුව තමාගේ පියා දරු තනතුරෙහි පිහිටෙව්වා අභිචිත්තෝ ජෝතිපාලෝ මානවෝ ගෝවින්දියේ පෙත්තිකේ ධානේ තපිතෝ යේතිස්ස පිතා අත්තේ අනුශාසි තේති අත්තේ අනුශාසති එසේ ඒ ගෝවින්ද තමතුරෙහි තබනු ලැබූ ජෝතිපාල මානවකයන් තමන්ගේ පියා රජතුමාට යම් අර්ථයකින් අනුශාසනා කළේද ඒ අර්ථයෙන් දී තමනු රජතුමාට අනුශාසනා කළා. කරයි අනුශාසති. තේතිස්ස පිතා යේතිස්ස පිතා අත්තේ අනුශාසති. තේති අත්තේ අනුශාසති. යේතිස්ස පිතා කම්මන්තේ අபிසම්භෝසි. තේති කම්මන්තේ අபிසම්භෝසි. යම් කර්මාන්තය ඒ ඒ තමන්ගේ පියා යම් වැඩපිළිවෙළවල් යෙදුවේ නම් ඒ විදිහටම ඒ කර්මාන්තයන්හි කෙනෙහි ඒ වැඩපිළිවෙළ යෙදුවා. යේතිස්ස පිතා කම්මන්තේ නාභි සම්භෝසි තේති කම්මන්තේ අභිසම්භෝසි. ඒ තමන්ගේ පියා යම් කර්මාන්තයන් පිළිබඳ ඒ සංවිධානාදිය නොකලේද ඒවාද සංවිධාන කළා තමේනං මනුස්සා ඒව මාහංසු ගෝවින්දෝ වතභූ ධාත්මනෝ මහා ගෝවින්දෝ වතභූ ධාත්ම එවිට මිනිසුන්ට මේ වෙනස තේරුණා නේද තමන්ගේ පියා ඒ ගෝවින්ද තන්තුරෙහි සිටියේදී යම් අයුරකින් අනුශාසනා කිරීම වශයෙන් හා ඒ කටයුතු සම්පාදනය කිරීම වශයෙන් යම් පරිදි ක්‍රියා කළේද ඊටත් වඩා උසස් අන්දමින් මේ පුතා වූ ජෝතිපාල මානවකයන් ඒ ගෝවින්ද තනතුරෙහි කටයුතු සිදු කරනු දුටු මහා ධනය කියන්නට පටන් ගත්තා ගෝවින්දෝ වත භෝ භාග්මෝ ඒ ක්‍රාන්තයෙන්ම මේ භාග්මන තෙම ඒ ගෝවින්දේක්මය ඒ මහා ගෝවින්දෝ තව වචනයකුත් යෙදුවා පීටර් ග්‍රීක් කියනවා මහා ගෝවින්දෝ වත බොහෝ භාග්න මහා ගෝවින්දේ ඒ වඩා සුදුසු අපි කියන්නේ මහා පරාක්‍රම භාවයක් නේ මහා ගෝවින්දෝ වත බොහෝ භාග්න මහා ගෝවින්දයයි ගෝවින්දයි මේ භාග්මනයා කියලා ඉනිනා කෝ ඒ වං ගෝ පරියායේන ජෝතිපාලස්ස මානවස්ස ගෝවින්දෝ මහා ගෝවින්දෝ වේව සමඤ්ඤා උදපා මෙන්න මේ විදිහට පින්දක පරියාය පරියාය කියන්නේ කරුණු අනුව පරියායෙන් ජෝතිපාලස්ස මානවස්සේ ජෝතිපාල මානවකයන්ට ගෝවින්දෝ මහා ගෝවින්දෝ වේව සමඤ්ඤා උදපාදු ගෝවින්දය මහා ගෝවින්දය කියන නම මේ ඇති වුණා. ඉතින් ඊළඟට එනවා රාජ්‍ය සංවිභජන කිය. අතකෝ භෝ ගෝවින්දෝ භාත්මනෝ යේන තේච කප්පියා තේන උපසංඛම් උපසංඛමිත්වා තේ චක්කප්පියේ ඒ සදවෝච දැන් මේ පින්නතුන්ට මතක ඇති මෙතෙන්දී අප කීවා ඒ රේණු කියන රජතුමාගේ පුත්‍රයා ඒ පුරෝහිත බ්‍රාහ්මණයා වූ ගෝවින්ද බමුණුගේ පුත්‍ර ජෝතිපාල මානවකයා කියන ඒ දෙදෙනාට තව සහායකයන් මිත්‍රයන් 6 දෙනෙක් සිටියයි කියලා ශත්‍රියක්. ඒ නිසානේ 8 දෙනෙක් ගැන කතා කළේ. අන්න ඒ 6 දෙනා ගැන ඊළඟට කියනවා අතකෝ භෝ මහා ගෝවින්දෝ ධාත්මනෝ යේන තේ චක්ඛත්‍ය තේන උපසංඛම් එකල්හි ඒ මහා ගෝවින්ද ධාත්මන තෙන ඒ ක්ෂත්‍රියයන් 6 දෙනා යම් තැනෙක කීවිද වූද එතනට එළඹියේය එළඹ ඒ ශත්‍රියයන් සය දෙනාට මෙසේ කීවා. විසම්පති කෝ භෝ රාජා ජින්නෝ උද්ධෝ මහල්ලකෝ අධගතු වයවනුපත්තු විසම්පති රජතුමා දැන් ජීර්ණ දිරු ඒ කියන්නේ වයස්ගත වීම හේතු කොටගෙන ශරීර වශයෙන් මේ ජරාපත් දිරු ශරීරයක් ඇති කෙනෙක් වයස්ගත කෙනෙක්, මහලු කෙනෙක්, Tamanගේ ප්‍රථම වයස, මධ්‍යම වයස, පස්චිම වයස කියන මේ වයස් පිළිවෙලින් ගතකොට ඒ වැඩි මහලු තත්වයට පත්ව සිටින කෙනෙක්. ඒකයි ජින්නෝ, බුද්ධෝ, මහල්ලසෝ, අධ්‍යගතෝ, වයෝ අනුපත්තු කියන මේ වචන වලින් දක්වන්නේ. කෝං කෝපන භෝ ජානාති ජීවිතං ඒක ඒ ඒ වයස්ගත වීම වූ අය පමණක් නෙවෙයි කවරෙකු වුවන් සිටිය යුතු කරුණකුත් මේ ගෝවින්ද ධාත්මනය ය නැත්නම් ජෝතිපාල මානවකයන් දැන් ගෝවින්ද කමතුරටත් මේ සය දෙනාට සැලකරන මතක් කර කෝල්කෝපන භෝ ජානාති ජීවිතං යනි පින්වතය පින්වත්නි මේ ජීවිතය පිළිබඳව කාහතද දැනගත හැක්කේ කවුද දන්නේ ඒ කියන්නේ ජීවිතය කොයිතරම් කල් පවතිනවා දැන් අපි එකිනෙක නාම වාරි අපගේ ජීවිතයේ පිළිබඳව මොකක්වත් දන්නේ නැහැ අපිට ඕනනම් එකක් නම් කරගත හැකි කැමති නම් ජීවිතය නසාගත හැකි නේ සායනයි බඩ එකක් පාවිච්චි කරලා නසාගත හැකි. එහෙම මිසක එහෙම නැත්නම් කවදා කොතෙන්දී කොයි විදිහට මොන ලෙඩකින් අපගේ ජීවිතය වෙනසේද නැසේද කියලා මේ නිරෝගීව සිටිනවයි කියා සලකන මෙවැනි අවස්ථාවකදී අප කාහටවත් සිතා ගන්නට බෑ. ඒ නිසා ජීවිතයේ පිළිබඳව අපට බෑ කියන්නේ. අප දන්නේ. සමහර විටක ඒ අපගේ ශාරීරික తත්වයේ පිළිබඳව කියන්නට පුළුවන් දැනුමක් ලබා තිබෙන ඒ Tamanගේ පරීක්ෂණ මාර්ගයේ වෛද්‍යවරුන්ට වුවන් ඇතැම් විටක කියන්නට බෑ ජීවිතයේ පිළිබඳ තත්ත්වය. සමහර විටක දැන් හොඳයි කියලා gedara පිටත් කෙරුවම gedarදී හදිසියේ අසනීප වෙලා තවත් වෛද්‍ය උපදේශ ලබා ගන්නටවත් ඉඩක් නොලැබෙන පරිදි අවස්ථාවකදී මැරී යනවා. එහෙම තත්වයක් තියෙනවා. ඒ නිසායි මේ පිනතුන් කියවා ඇති ඔය විසුද්ධි මාර්ගයේ එන ගාථාවක් තිබෙනවා. ජීවිතං ආයුකාලෝච්ච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුක්තු ලහුසෝ වත්තේ කම ඒ ජීවිතය ආයු කාලය සැප දුක කියන මේ සියල්ලම තවත් මේ මේ එක චිත්තක්ෂණයක කාලයයි කියන්නේ. ඒ කියන්නේ මේ චිත්තක්ෂණයේදී තමයි දැන් අපි කවුරුවත් ජීවත් වෙනවා කියන්නේ එක චිත්තක්ෂණයක. ඊට කලින් චිත්තක්ෂණය පිළිබඳව කිය යුත්තේ ජීවත් වෙනවා කියලා නෙවෙයි ජීවත් වුණා කියලා. මේ ඊළඟට එන චිත්තක්ෂණය පිළිබඳව කියන්නට බෑ ජීවත් වෙනවා කියලා. ඒක ජීවත් වේවි කියලා කියන්නේ. ඒ අනාගත. ඒක ඒද කියලා කාහටද කියත හැකි. ඒ තරම් අස්තිර දෙයක් කියන එකයි දක්වන්නේ ජීවිතය. දැන් ඒ කාරණය මේ මහා ගෝවින්ද පුරෝහිත බ්‍රහ්මණයා ඒ අර ශාත්‍රීයයන් 6 දෙනාට මතක් කරනවා. රජතුමාගේ පත්වයේ කිව්වනේ දැන් රජතුමා වයස්ගතයි. දිරු ශරීරයක් තියෙන. වෘද්ධයි, මහලුයි. කොන්කෝ භෝ කොන්කෝ පන භෝ ජානාති ජීවිතා. කවුද දන්නේ මේ ජීවිතය පිළිබඳව? දැන් විශේෂයෙන් මේ කියන්නේ මේ රජතුමා ගැන. ජීවිතා. ඥානං කෝ පනේතං විච්ඡති යන් දිසම්පතේ රන්නේ කාලම්පතේ රාජකත්තාරෝ රේණුම් රාජපුත්තම් රජ්ජේ අභිසිංචය ඒ කියන්නේ දැන් රජතුමා දිසම්පති රජතුමා යම් විටක කලුරිය ඒ රාජකත්තාරෝ කියන්නේ රාජ්‍යානුශාසකයෝ රාජ්‍යානුශාසකය කියන්නේ රජ කෙනෙක් සිටි රජතුමා මිය ගියාම ඊළඟට රාජ්‍යයට කවරෙකුපත් කරනවද කියන ඒ තීරණය ගන්නා තිරිසක් සිටිනවා. ඒ අය මේ රාජකත්තාරෝ කියලා කියන්නේ. රාජ්‍යානුශාසකයෝ. ඒ අය මේ දිසම්පති රජතුමාගේ කලුරිය කිරීමේදී රේණු රාජපුත්‍රයාව රාජ්‍යයේ අභිෂේක කරනවා ඇත අභිෂේකය ඒ නිසා එන්න පින්වතුනි ඒ හය දෙනාට කතා කරනවා ආයන්තු බොන්තු එන්න පින්වතුනි යේන රේණු රාජා පුত্তෝ තේනුසං තමත රේණු රාජ කුමාරයා යම් තැනෙක් ක්‍රීවේද එතනට යන්න එතනට එළඹෙමු. උපසංකම්ත්වා රේණු රාජපුත්තං එවං වදේත. ඒ රේණු රාජපුත්‍රයා වෙතට ගිහින් මෙසේ කියන්නේ මයංකෝ භෝතෝ රේණුස්ස සහායා පියා මනාපා අප්පටිකූලා අපු අපිවනාහි රේණු රාජකුමාරයාගේ සහාය මිත්‍රයෙක් ඔහුට ප්‍රිය වූවා පියා මනාප අපටිකූල ඔවුන්ට පිළිකුල් පිරිසක් නොවේ යක් ඒ ඒ කියන්නේ ඒ Tamanගේ තිබෙන මේ සය දෙනාගේ තිබෙන මිත්‍රත්වය හා ඒ රේණු කුමාරයාගේ Taman කෙරෙහි ඇති ප්‍රියමනාපත්වය මම මතක් කරන්නේ පියා මනාප අපටිකූල යං සුඛෝ භවං තං සුඛං මයං දැන් මිත්‍රයන් ගැන කියනවානේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝය කියලා ඒ ගැන මතක් කරා මෙතන කියනවා යං සුඛං භවං තං සුඛා මයං යම රේණු රාජ පුත්‍රයාට සපක් වේද එහෙමයි අපට ඇති සැපය. ඒ කියන්නේ ඒ එයාගේ සැපෙහිදී අපත් අපටත් ඒක සැපක්. යම් දුක්ඛෝ භවං තං දුක්ඛං මයං යම් දුකක් පින්වත් රේණු රාජපුත්‍රයාට වේද ඒ දුකයි අපට. ඒ කියන්නේ දුකෙහිදී සැපෙහිදී අපි එක වගේ වෙනසක් නැහැ. විසම්පති කෝභෝ රාජා ජින්නෝ උද්ධෝ මහල්ලකෝ අධ්‍යගතෝ වයවනපත්තු විසම්පති රජතුමා දැන් වයස්ගතයි මහලුයි කෝන් කෝ භගෝ ජානාති ජීවිතං කවුද ජීවිතය පිළිබඳව දන්නේ ඒ ධානං කෝ පනේසං විජ්ජති යං විසම්පති මි රඤ්ඤේ කාලං කතේ රාජකත්තාරෝ භවන්තං රේණු රජ්‍ය අභිසින්චෙය්‍යුං යම් විටක දිසම්පති රජතුමා කලුරිය කළහොත් ඒ අවස්ථාවේදී රාජ්‍යානුශාසකයන් රේණු රාජකුමාරයන්ව රාජ්‍යෙහි අභිෂේක කරවන්න කරවන්නවා ඇත. සතේ භවං රේණු රජ්‍යං ලැබෙහෙත. දැන් කාරණේ කියනවා. ඉතින් රේණු රාජකුමාරයාට රාජ්‍ය ලැබෙන්නේද? රාජ්‍ය ලැබෙන්නේද රජ්‍යං ලැබේත සංවිභජේතනෝ රජ්‍යේනා දැන් ඊහිම කුමක්ද සංවිභජේත නෝ රජ්‍යේනා ඒ රාජ්‍යයෙන් අපටද දෙදා දෙන්න රාජ්‍ය අපටද දෙන්න දැන් මේ හය දෙනෙක් දීලා කියන්නේ රේණු රාජ කුමාරයා. කාගේ කාගේ ප්‍රකාශයේද ගෝවින්ද මහා ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණයාගේ අදහස. එවං භෝති මේ ඒකනේ මේ මේ අදහසනේ රජතු මේ සහායකයන්ට කියපු එකනේ මේ කියන්නේ. හොඳමයි පින්වත්නි කියා පින්වතේ කියා භෝතේ ඡය කප්පියා ඒ ශාත්‍රීයන් සයදෙන මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට පිළිවදන දීලා ඒ රේණු රාජපුත්‍රයා යම් තැනකදී එතැනට එළඹ රේණු රාජපුත්‍රයාට මෙසේ කීවා අර කියපු කාරණේ පින්වත අපි රේණු රාජකුමාරයාගේ ප්‍රියයෝය මනාපයෝය ඔහුට පිළිකුල් නොවන්නෝය යම් සැපයක් පින්වතුන්ට ඇත්තේද එමයි අපට ඇති සැපය යම් දුකක් බවත් රේණු කුමාරයාට වේද එයයි අපට ඇති දුක දිසම්පති රජතුමා දැන් මේ වයස්ගතයි මහලුයි ඒ ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව කාහටද කිව හැක්කේ කවුද දන්නේ ඒ රජතුමා යම් අවස්ථාවකදී කලුරිය කළහොත් ඒ අවස්ථාවේදී රාජ්‍යානුශාසකයන් බවත් රේණු රාජකුමාරයන්ව රාජ්‍යෙහි අභිෂේක කරවන්නෝ වේ. ඒක කරවන කරවන වැට. ඒ නිසා සචේ එබැවින් රේණු රාජකුමාරයාට රාජ්‍යය ලැබෙතොත් ඒ රාජ්‍යය අපත් අතර බෙදන්න සංවිභජේතනෝ රජ්‍යේන කොන්කෝ බෝර අඤ්ඤෝ මම ජීවිතේ සුඛෝ භවේත අඤ්ඤත්‍ර භවන්තේහි සචාහං භෝ රජ්ජං ලබිස්සාමි සංවිභජිස්සාමි වූ රජ්ජේනා එවිට ඒ රේණු රාජකුමාරයා තමන් මේ හය දෙනා කරන ලද ප්‍රකාශයට පිළිතුරු දී වශයෙන් කියනවා කෝනුකෝ භෝ අඤ්ඤෝ මම ජීවිතේ සුඛෝ භවේත අඤ්ඤත්‍ර භවන්තේහි මාගේ රාජ්‍යයෙහි ඔබ සයදෙනා හැර සැපයට වඩාත් සැපයට පත් විය යුතු තවත් කවුද ඇත්තේ? ඒ කියන්නේ ඒ Taman රජ වුණොත් Tamanගේ මේ සහායක මිත්‍ර සයදෙනාටන් සැපයට ඒ කාරණයක්. ඔවුන්ට නොසලකනවා කියන එක නෙවෙයි ඔවුන්ට රජතුමා සලකන බව දැක්වීමටයි කියන්නේ. සතාහං බෝ රජ්ජං ලබිස්සාමි ඉරින් මට රාජ්‍යය ලැබෙන්නේ නම් සංවිභජිස්සාමි බෝ රජ්‍යේන නුඹලාටද ඒ රාජ්‍යය මම බෙදනවා අතකෝ බෝ අහෝ රත්තාන නච්චේන රාජාදි සම්පති කාලමස ඉතින් කාලයක් ගත වුණාට පස්සේ දිසම්පති රජතුමා මිය ගියා පාලම කලුරියට. දිසම්පතින්මි <clears throat> රණ්‍යේ කාලං කත්තේ. දිසම්පති රජතුමා කලුරිය කළ කල්හි පාලි ඉගෙන ගන්නයින්ට මේ පුළුවන් දිසම්පතින්මි රණ්‍යේ කාලං කත්තේ ඔක්කොම දක්වලා තියෙන්නේ සත්වමී විභක්තිය. දිසම්පතින්හි රන්නේ කාලංකතේ දිසම්පති රජතුමා කලුරිය කළ කල්හි රාජකත්තාරෝ රේණුන් රාජපුත්තන් රජ්‍යයේ අභිසින්චින්. ඒ රාජ්‍යානුශාසකයින් රේණු රාජකුමාරයාව රාජ්‍යෙහි අභිෂේක කළා. අභිසිට්ඨෝ රේණු රජ්‍යේන පංචහි කාමගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරය. දැන් රජ බවටපත් රාජ්‍යෙහි ඒ අභිෂේක කරනු ලැබූ රේණු රාජකුමාරයා දැන් රජතුමා පංචකාම ගුණයන්ගෙන් ඉතින් පංචකාම ගුණය කියන්නේ සැප විඳිනවයි කියන එක. රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටබ්බ කියන පංචකාම ගුණයන්ගෙන් ඒ යුක්තව වාසය කළා. එයින් අදහස් කරන්නේ ඒ සත්කම් සැප විඳා. රජ කෙනෙක් වුණාම එයින් අඩුවක් වන්නේ නැහැ. ඒ පස්කම් සුවයෙන් සැප විඳා. අතකෝ භෝ මහා ගෝවින්දෝ ධාත්මනෝ යේන තේච කප්පියා තේන ප්‍රසංඛමි ඉතින් මේ මහා ගෝවින්ද පුරෝහිත ධාත්මනයා ඒ අවස්ථාවේදී අර කලින් කී සහායකයන් කය දෙනා වෙතට නැවතත් ගියා ගිහින් උපසම්පමිත්වා තේච කප්පියේ ඒතදරෝච්ච විසේ කීවා දිසම්පති කෝ භෝ රාජා කාලම්කතු විසම්පති රජතුමා කලුරිය කළා. අවිසිට්ඨෝ රේණු රජ්‍යේන පංචවිකාම ගුණේ සමන්විතෝ සමප්පිතෝ සමන්විභූතෝ පරිචාරේ. අභිෂේක කරනු ලැබූ රේණු රාජ කුමාරයා දැන් රජතුමා පංචකාම සම්පත් විලිදින් දැන් සිටිනවා. කෝල්කෝපන භෝ ජානාති මදනීයා කාම කෝල්කෝ තම හෝ ජානාති මදමියාකාම කවුද දන්නේ කොයිතරම් මත් කරන සුළු දෙයක්ද මේ කාමයෝක්ෂ දැන් ඒ කීවේ රජතුමා දැන් ඉස්සර කුමාරයා වෙන හිටියේ දැන් රජ වෙලා රාජ්‍යයේ අභිෂේක ලැබ දැන් සම්පත් විඳින කාලේ ඒ සම්පත් විඳීමේදී කාම සම්පත්නේ ඒ කාමයෝ කෙනෙකුන්ව මත් කරනවා. ඒ නිසා මේ දැන් එහෙම මත් වුණාම සමහර විටක තමන්ට හොඳට පේන ඇස් තිබුණත් පේන්නේ නැති යක්. එහෙම වෙනවානේ. සිහිය තිබුණත් නිරාමත කරනවා. ඒ මත් වෙනවා. ඒ ඉසුරු වලින් මත් වෙනවා. එහෙමයි ඉන්නවනේ. සමහරු කාවත් පෙනෙයි කියලා මේ මෙහෙම බලාගෙන යන්නේ උඩ බලාගෙන යන්නේ. එහෙම මත් වෙන ගතියක් තියෙනවා සම්පත්තිය. ඒක ඒක සම්පත්තියේම තියෙන මිනිසුන් මත් කර දිය හැකි බවක් ඒක. දැන් අරමුණ වලක් තිබෙනවනේ එහෙම ගති. නේ දැන් ලස්සන රූපයන් මේ කාරණා කාරණා අනුව සිතන්නට පරි පුද්ගලයෙකුව ඒ මේ මේ නිකන් පිස්සු කරන්නට තරම් තමත් එකක් වෙනවනේ නේ සමහර විට හඬක් තියෙන්නට පුළුවන් මිනිසුන්ව පිස්සු කරන්න මා දන්නවා මම කුඩා කාලේදී චින්තාමණීව බලන්නට සමහරු ඉන්දියාවට ගියා පිස්සු හැදිලා ඒ මොකද දී දීනාදයට රැවටිලා දැන් මේ වගේ මේ පංචකාමයෝය කියන ඒවා මිනිසුන්ව මත් කරනවා ඒ සමහර විටක දැන් මේ මත් පැනකින් හෝ ඒ විදිහේ මත් ද්‍රව්‍යයකින් කෙනෙකුව මත් කරන්නේ ඒකේ ශක්තිය තිබෙන තුරු පමණයි. ඊට පස්සේ මේ මත සිඳිල යනවා. ඒක නෙමෙයි මේ සම්පත් නිසා මත් වෙන එක. ඒ මත් වුණාම තමන්ට මේ තමන් ඉන්නේ අමුතුම ලෝකයක. අමුතුම ලෝකයක Taman මේ සිටි තැනින් Taman මේ සම්පත් ලැබීමට සිටි යට කලින් තිබුණු තත්වයක් තියෙනවානේ ඒ තැනට නැවත කවදාවත් එන්නට බලාපොරොත්තුකුත් නැහැ ඒවි කියලා හිතන්නේත් නැහැ හිතන්නේත් නැහැ උඩමයි ඉන්නේ සමහර ඒ නිසා කියනවා දැන් ඔය ථානාන්තර ලැබෙන අය සිටිනවානේ ඔය නැති නැතිවරු ආදි එහෙලඳුන් තැන් මම දන්න එක මහත්මයෙක් මට කීවේ ඒ ඒ ඒකේ යම් බලයක් තිබේ නම් ඒ බලය තියෙන පුටුවේ වාඩිලා ඉන්නකම් හිත ඒ පුටුවෙන් ඉවත් වුණාම ඒක නෑ ඒක නෑ ඒ නිසා මේ කෙනෙක්ගේ බලය නෙවෙයි පුටුවේ බලය ඒක අන්න ඒකෙන් මත් වෙන්න තෝරන්නේ නැති ඒක ඒ වත් වෙන තෝරන නැති ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒ එහෙම හිතාගන්නට බැරි වෙනවා. ඒ නුවණ මඳ වෙනවා මඳ වූ විට මඳ නුවණ නුවණ මඳ වන්නට වන්නට මේ කොයි පැත්තකින් වුණා දැන් යම් කිසි විපත්තියක් සිදු වුණා ඒ විපත්තියෙන් මහා කනස්සල්ලකට පසුතැවිල්ලකට මේ චිත්ත සංතාපයකට පැමිණෙන්නට කාරණයක් නුවණේ මඟක. ඒ වගේම සම්පත් ලැබුණු කල්හි මහත්යේ උදම් වෙන මත් වෙන බව ඇතිවන්නේ නුවණේ මඟකමයි. කෙනෙකුට නුවණ තිබිය යුතුයි මේ හැම දෙයකම තිබෙන తాවකාලික බව සලකන්න. හැම දෙයකම තියෙන తాවකාලික බව. ඒකනේ අනිත්‍ය කියන්නේ. මොකක්ද නිත්‍ය දෙයක් වශයෙන් ගන්නට තිබෙන කිසිවක් තිබේ නැහැ. ධර්ම වාසයෙන් නිත්‍ය ධර්මයේ වශයෙන් දක්වන්නේ එකම ධර්මයේ නිවන. අන් සියල්ලම తాවකාලික. ඒ නිසා යම් කිසි తాවකාලික සම්පත්තියක් ලබා කෙනෙක් ඒ සම්පත්තියෙන් මත් වෙනවයි මුසපත් වෙනවයි කියන එක මෝඩකම නිසා සිදු කරගන්නවා. ඒ ඔය මදේ කියන එක බොහෝම නරක එකක්. ඒ මද මහා ප්‍රාප්තියක් තියෙනවානේ. ඒ දැන් කෙනෙකුට පංචකාම සම්පත් වලින් පමණක් නෙවෙයි තමන්ගේම දැන් කෙනෙකු රූප සම්පත්තිය තියෙන. මෙතන මහල තිබෙනවානේ රූප මදයෙන් මතු කේමා කියන. කේමා භික්ෂුණිය සත්‍යේ අදස්රාන්තාව වුණේ. මුලදී රූපය නිසා මත් වෙලා සිටියේ. රූප මදයෙන් මත්. ඒ වගේම සමහර විට කෙනෙක් ශරීර ශක්තිය නිසාම අප් වෙලා ඉන්නට පුළුවන්. Taman වගේ කෙනෙක් නැtei කියලා. තවත් මේ දේ Tamanගේ හැකියාවන් තිබෙනවා. ඒවයින් මත් වෙනවා. Tamanගේ දැනුගත්කම් වලින් මත් වෙනවා. Tamanගේ සිටින නෑ පිරිස නිසා මත් වෙනවා. Tamanගේ පුත්‍රයන් දූන් ඉහළ තනතුරේ සම්පත් විඳිනකොට ඒ නිසා මත් වෙනවා. ඔයගේ මේ හැම කාරණයක්ම හැම සම්පතක්ම කෙනෙකුගේ මත්වීමට කරුණක් කරගත හැකි මෝඩකම වැඩිවන්නට වැඩිවන්න. හැම දෙයක් පිළිබඳවම සිතන්නට තිබෙන්නේ ඒවායේ තිබෙන తాවකාලිකත්වය. తాවකාලික. දැන් අපි දන්නවනේ රජවරුයි කියලා සිටියාය. සමහර විටක තමන්ගේ රාජ්‍ය සම්පත්තියෙන් සම්පත්තිය එහෙමම පිටින්නේ නැති වෙලා තමන්ගේ ඒ මේ රාජ විජය රාජ බිසව ඒ වගේම දරුවන් පවා ඝාතනයට මරණයට පාත්‍ර වුණා. ඒ හිටි තනතුරෙන් පහත් තැනට වැටුණා. හැබැයි මුසෝලිදී වගේ මිනිසුන් මිනිසුන් කෙල ගැහුවාන් පස්සේ මරණයට පස්සේ එහෙම කරන්නේ. මොකද සම්පත්තිය මේවා ඒ තිබෙන කාලයේදී විතරයි. ඊට පස්සේ බොහෝම පහළට යනවා. දැන් අපි දන්නේ රාජ්‍ය සේවාවල යෙදී සිටියේ ඒ සම දැන් තමන්ම සේවය කරපු කාර්යාලයකට. විශ්‍රාම වුණාට පස්සේ ගියාම අර ධර්ම හඳුනන අය නම් අර මිත්‍රකම නිසා සැලකෙනවා. නමුත් ඒ තරම් ගමන් ගැනීමක් වන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමම් ඉන්න කාලෙක තේරුම් ගන්න තියෙන්නේ මේකේ තියෙන తాවකාලිකත්වය. ඒ නිසා ඒ තනතුරෙන් තමන් යම්කිසි යහපතක් අන්‍යයන්ට කළ හැකිනම් ඒ තමා විසින් යුතුයකම හරි හැටියට කරන්නට ඕනේ යුතුයකම හරි හැටියට කරගෙන තමන්ට වංචාවක් නොවන පරිදි ඒ නීත්‍ය නීත්‍යයෙන් පිට නොපනින පරිදි යම් කෙනෙකුට උපකාරයක් කළ හැකි නම් ඒ උපකාරය අවශ්‍යම කළ යුතුයි ඒක කරන්න ඕනේ. එහෙම නිසාක ඒ ඒ තනතුරෙන් පව නිකන් සමාජයේ හිත උදුම්මාගෙන සිටීම මුසුදුසු ඒක කවුරුවත් සම්මත. ඒක මේ ඒ රාජ්‍යයේ ඉතිරින මේ සම්පත් විඳින අය පරණක් නෙමෙයි හැම දිනම සිටිය යුතු කරුණක්. මේකෙන් උදම් වෙලා මේ මේ ඔළුව කුඹව ගන්නට ඇඟ කුඹව ගන්නට අර කිම්බා වගේ කාරණා. එමත් වීම සුදුසුද. දැන් මේ රජ මේ බ්‍රාහ්මණයා ගෝවින්ද බ්‍රාහ්මණ කෙනා මේ මතක් කරන්නේ හොඳ කාරණයක්. කාරණා කියනවා විසම්පති භෝ රාජා කාලන්තතෝ අபிසිට්ඨෝ රේවි වජ්ජේන පංචෛ කාමගුණේහි සමම් සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේති කෝනුකෝපන භෝජානාති මදනීයා කාම දැන් ඉතල කීවේ ජීවිතය ගැන කවුද දන්නේ දැන් කියනවා කොයිතරම් මත් කරවන සුළු දෙයක්ද මේ කාමයෝ කියා කවුද දන්නේ ඒ කියන්නේ මේ රජතුමා තමා ලැබූ මේ සම්පත් වලින් කාමයන්ගෙන් පෙරේ මත්වේ මත්තුනොත් මොකද වෙන්නේ? මේ යාළුවන්වත් දැනගන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ කවුද මේ කියන්නේ මම අඳුරන්නේ නැහැ කියලා. සමහර වෙලෙ ඉන්නවා අනුනුම් කම් කිව්වා මට මතකක් නැහැ කියලා. මතක් කරවන්න උත්සාහ කළත් මතක නැහැ කියනවා. මදබිලාකා. ඊළඟට එතනින් අපි නවත්වන ලිංගයි කියන්නේ ඒ නිසා කියනවා ආයන්තු බොහෝ. පින්වත්නි එන්නේ ආයන්තු බොහෝ. යේන රේණු රාජ රාජා තේන ප්‍රසම් සම්පත. රජතුමා යම් තැනක ඉඳී එතනට යමු. යන්න උපසංකම්පිතා රේණු රාජාණන් ඒවන් වදේක. එසේ ගොස් රේණු රජතුමාට මෙසේ කියාවා. දිසම්පති බොහෝ රාජා කාලංකතු අභිසිද්ධෝ භවං රේණු රජ්‍යේන සරති තව භවං සං වචනං දුස් කියන්නේ විසම්පති රජතුමා කලුරිය කළා. දැන් රේණු මේ රාජකුමාරයා දැන් රාජිරිය අභිෂේකය ලබා තිබෙනවා. සරති භවං සංග වචන. දැන් අර වචන සිහි වෙනවා. සිහි කරත හැකිද? මත් වෙලා නම් කියන්නේ බෑ කියලා. අපි එතනින් මට නවත්වමු. අනිත් මාසේ පරිසිත කරනවා.